සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ සසර සුවපත් කරගන්න ඕනේ සංසාර ජීවිතය සුවපත් කරගෙන මේ ජීවිතය සකස් කරගෙන අවසානයේ උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න ඕන ධර්ම ශ්‍රවණය කරද්දී යමක් ඇති කල්හි යමක් ඇතිවේ යමක් නැති කල්හි යමක් ඇති වෙන්නේ නැහැ. මේ ඇති කල්හි මේ ඇතිවේ මේ ඇති කල්හි මේ ඇති නොවේ කියලා අපි ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදාය ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති ආදී වශයෙන් බෞද්ධත්ව විදිහට පටිසම්පාද ධර්මයේ පිළිබඳව බොහෝ දේවල් හොයනවා අහනවා කරුණු එකතු කරගන්නවා තර්ක විතර්කත් කරනවා ඉතින් බොහෝ සාකච්ඡා සිද්ධ කරමින් ඉන්නවා. වෙනත් මේ පටිච්චසමුප්පාද ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතුව තියෙනවා. එකතු කරගත යුතුව තියෙනවා කියනකොට ඕක අපිට තේරුම් ගන්න අමාරුයි. මොනතරම් දේවල් අපි කතා කරත් හේතුඵල ධහම අපිට දැනෙන විදිහට අපි අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. දැනෙන්න ඕනේ හේතුඵල ධහම. මේ ගොඩ නැගෙන ජීවිතය මෙතන මේ සිද්ධ වෙන සිද්ධිය මෙතන මේ සිද්ධ වෙන සිද්ධිය හේතුන් අනුව සිද්ධ වෙනවාය කියන අදහස අපේ තුරට එන්න ඕනේ. මෙතන සිද්ධි පහක් සිද්ධ වෙනවා. එකක් රූප පේලියක්. එක දිගට එක දිගට එකක් පිටිපස්සේ එකක් නැවත නැවත කැඩෙන කැඩෙන වාරයක් ගානේ සකස් වෙවි සකස් වෙවි තියෙන රූප පෙරහැරක් තියෙනවා අපේ. මේ ශරීරය කියන්නේ එහෙම එකක්. මේ ශරීරය ආශ්‍රය කරගෙන එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් ඇති වෙනකොට ඊළඟ එක නැහැ ඊළඟ එක ඇති වෙනකොට ඊළඟ එක නැහැ ආන්ගෙන් පිටිපස්සේ නැවත නැවත සකස් වෙන වේදනා පේලියක් තියෙනවා. වේදනා පෙරහැරක් තියෙනවා. බලන්න වේදනා පෙරහැර මේ දැන් උනත් අත්දැක්ක හැකි. කකුල රිදෙනකොට අත අතේ රිදිල්ලම දකිනවා අත රිදෙනකොට කකුල ප්‍රවදාන යොමු වෙන්නේ. ওই දෙකම තියෙනකොට ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ ආස්වාස ප්‍රාස්වාසය දැනෙනකොට ඇසිපිහෙලනවා දැනෙන්නේ නේද? මේක වේලාවකට දුක් වේදනා, වේලාවකට සැප වේදනා, වේලාවකට අදුක් අසුක වේදනා, මෙහෙම වේදනා පෙරහැරක් තියෙනවා අපේ මෙතන හැදෙනවා ඉතින් වේදනාව වගේ. මම මොනව කරන්නද? නේද? ශරීරයක් හැදෙනවා. මේ හැදිච්ච ශරීරය ඉතින් අවුරුදු 35 40 විතර වෙනකොට 20 25 කාලේ ඉතින් හොඳට මුකුත් නැහැ ප්‍රශ්නයක් නැහැ. නේද? දැන් ඊට පස්සේ ප්‍රශ්නෙන්න පටන් ගන්නවා. මේ පොඩි කාලේ සෙල්ලම් බඩුත් එක්ක යාළු වෙලා හිටියාය. හැම වෙලේම සෙල්ලම් බඩු ළඟ තියාගෙන කොතනද බැට් එක කොතනද බෝලේ කොතනද කී කී හිටියාය. දැන් ඊට පස්සේ අර බෙහෙත් පෙති කොතනද ඉන්සුලින් විදනේවා කොතනද අරවා කොතනද මේවා කොතනද කියලා තමයි ඒවත් එක තමයි ඊට පස්සේ ජීවිතේ. ඉතින් ඒක තමයි මේ ශරීරයක ස්වභාවය. ඒ ඒ වගේ තමයි වේදනාවක ස්වභාවය. ඊළඟට සංඥා කියන හඳුනා ගැනීම. වේගයෙන් මට කිසිම කිසි කරගන්න දෙයක් නැහැ. කියලා දැනෙන්න ඕනේ. දැන් මම මේ මහා ලොකු ජීවිතය ගෙනියනවනේ ඉතින් මම මේ මම මොනවද කරන්න කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මම මොනවද කරන්නේ? මම ඇහැ පාලනය කරනවද? මගේ මූණේ හැඩේ මම පාලනය කරනවද? මගේ උස මම පාලනය කරනවද? මගේ දාඩිය මම පාලනය කරනවද? ආ දැන් දාඩිය දාන්න දැන් දාන්න බෑ කියලා පාලනය කරනවද? මගේ හුස්ම ටික මම පාලනය කරනවද? මට ඕන විදිහට ගන්න. මගේ ආහාර ජීර්ණය මම පාලනය කරනවද? මගේ ස්නායු පද්ධතිය මම පාලනය කරනවද? මගේ රුධිරයේ තියෙන පීඩනය රුධිර පීඩනය මම පාලනය කරනවද? <laughs> එහෙනම් රූපේ පැත්තෙන් මම මොකුත් දන්නේ නැහැ. මම මොකුත් කරන්නේ නැහැ. ඒක එයාගේ වැඩක්. ඒක වෙන මොකක් නීතියකට යන වැඩක්. ඒක වෙනත් නීතියකට යන වැඩක්. හරිද? හැබැයි මේ නීතියට අනුව කියන දේවල් මම නේද දැන් මම සීනි වැඩියෙන් කාගෙන කාගෙන කාගෙන ගියොත් බලනකොට මගේ එන්න රුධිරයේ සීනි වැඩි වෙලා. ඉතින් ඒක ඒක නීතිය. නේද? එහෙම නීතියක් තියෙනවා. ඒක කාටවත් පිටින් යන්න බැරි නීතියක් තියෙනවා. ඉතින් අන්න ඒ ඒ වගේ ඇරෙන්න හරිය නිකන් දර දාපුවම ගින්දරපත් වෙනවා වගේ. හරිද? නීතියක් තියෙනවා. නීතියට තමයි. එතකොට මේ නීතියට අනුව සිද්ධ වෙන දේවල් වලට එකඟව අපි වැඩ කරනකොට අපි අපිට හිතෙනවා හොඳට තේරුම් ගන්න මම මේ කියන තැන. හරිද? මම බෙහෙත් බිව්වහම මගේ සීනි පාලනය කරනවාද වෙනවාද? වෙනවා. මං වැඩියෙන් සීනි කෑවොත් මගේ සීනි මගේ සීනි ප්‍රමාණය වැඩි වෙනවාද අඩු වෙනවාද? මම ඇතුළට ගින්දර දැම්මොත් දීප ඇතුළට ගින්දර දැම්මොත් ගින්දර අඩු වෙනවාද වැඩි වෙනවාද? ඒක පටිච්චසම්පන්න ස්වභාවය. ආන් ඒ වගේ පටිච්චසමුප්පන්න නියමයට අදාළ දේවල් එක්ක අපි වෙලාවකට හැප්පෙනවා. ඒ අනුව ක්‍රියා කරනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම බැලුමකට මොනවා හරි සැහැල්ලු වායුවක් පුරවපුවම උඩ යනවා. දැන් මම කරේ බැලුම උඩ යවපු එකද වායුව පුරවපු එකද? වායුව පුරවපු එක. මට බැලුම උඩ යවන්න බෑ. ඒක යනවා. නේද? ආන් ඒ වගේ මේ යන පැත්තට මම උදව් කරපුවාම මට කියන්න පුළුවන්ද මම තමයි මේක උඩ යවුවේ කියලා. බෑ. හේතුව මගේ අතේ. ඒකට ඒ කියන්නේ ඒ ඒ ධර්මතාවයට අදාළ වැඩපිළිවෙල කරනකොට ඒකට අනුව එක වෙනවා. හරිද? අන්න ඒකට මම රැවටෙනවා මගේ ආත්මය කියලා. ඒකයි ඔය අත උස්සන්න පුළුවන් කකුල උස්සන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. ඇත්තටම මම මේ අතෙන් අහනවා. මට කැමති විටක නැත්නම් මට ඕන වෙලාවටම මට ඕන වෙලාවටම මගේ කකුල උස්සන්න පුළුවන්ද? බෑ කියන්නේ කොහොමද මේ දැන් උසලා පෙන්නන්නම් කොහොමද? <laughs> ඈ ආන් ඒක තමයි. ඒ මොකද දැන් මට අවශ්‍යතාවයක් එනවා කකුල උස්සන්න ඕනේ කියලා. මෙහෙම කිව්වහම පවා. හරි. එහෙම නැත්නම් ඒක කරෙන්නේ නැහැ. මේ බලන්න විතක අවශ්‍යතාවය ආවත් බැරි හැටි. එලාම් එක වදින වෙලාවටම නැගිටිනවා. දැන් වුමනාව තියෙන නැගිට ගන්න නැගිටිනවද? එලාම් එක උදේ නැගිටින්න එලාම් එක තියලා දැන් වුමනාව තියෙන නැගිටින්න. නැගිටිනවද? නෑ. එහෙනම් අවශ්‍යතාවය තිබ්බත් බැරි වෙන වෙලාවල් එනවා. එතකොට අර අර සිද්ධ වෙන දේ මේ හිතේ උපදින හැඟීම නැත්නම් හිතෙන් උපදින චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියනවා මේ ශරීරයේ වායෝ ධාතුවකට අන්න ඒ වායුව ඉදීමෙන් මේ අතපය ඉස්සෙනවා. එතකොට සිත කියන එකත් අපිට ඕන ඕන වෙලාවට ඕන ඕන විදිහට සිතුවිලි එන එක නෙවෙයි. එතකොට මේ කය වේදනා මේ ඇති වෙන දැන් මම අපි ඉස්සලා කතා කර හිටියේ කය කියන එක මට අදාළ නැතුවම ක්‍රියාත්මක වෙන එකක්. අත්කකුල සෙවීම පවා එහෙමයි. එතකොට වේදනාව කියන එකක්වත් දතක වේදනාවක් වෙනවා, හිතක වේදනාවක් වෙනවා, නැත්නම් සැප වේදනාවක් වෙනවා. ඒන එකක්වත් මට ඕන විදිහට වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් කියයි එනම් පුළුවන් මගේ දිවේ වේදනාව මට ඕන හැටියට හදාගත්තා කියලා. මම චොක්ලට් ගුලියක් දිවට දාපුවාම හරියයි කියලා. හරි එහෙනම් මං කියනවා චොක්ලට් ගුලිය දාන්නකෝ. ඔන්න එකක් දැම්මා. ඉතින් සැපම විඳ විඳින්න කොහොඳ නැත. එක දිගටම චොක්ලට් උනත් පහක් හයක් හතක් අටක් කෑවොත් දැන් දියෝඩරට චොක්ලට් කෑව දැම්ම කියලා එතකොට වේදනාව ඒ විදිහටම තියෙනවද? නෑ ඒක මහා එපා වෙන අපිරිය හැදෙන වේදනාවක් වෙනවා ඊට පස්සේ. එහෙනම් සැප දුක් වේදනා කියන ඒවා කොහොම වෙනවද කියලා මේ උපකරණය මම දන්නේ ඒක වෙනවා. නීතියකට අනුව වෙනවා. ඒක පටිච්චසම්පන්නයි. සංඥා කොහොමද දන්නේ? හඳුනා ගැනීම. මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවාට පින්නත් එක එක අරමුණු එනකොට එනකොට එනකොට එනකොට සංඥා හට ගන්නවා. මේ බලන්න ඕක තමන් කරන වැඩද කියලා බලාගන්න හා පුළුවන් නවත්තන්න මේ වැඩේ. peer හඳුනාගත්තද? අඹ, අන්නාසි, දියුල්, බෙලි. ඔහොම කියනකොටම හඳුනා ගන්නවද නැද්ද? ඒක ඔය ඇත්තද කරේ? ඔය ඇත්තද කරේ? අහන නවත්තන්නකො බලන්න දැන්. ආ දැන් ඔතන ඔය වෙන සිද්ධියක් ඒක. ඒ සිද්ධිය සිද්ධ වෙන එක නවත්තන්න පුළුවන් නම් නවත්තන්න. අවන්න. peer, අඹ, දියුල්, අන්නාසි. මොකද වෙන්නේ? මම කොච්චර දඟලුවත් සද්ද ඇහුණද හඳුනා ගැනීම සිද්ධ වෙනවා. එහෙනම් නවත්තන්න පුළුවන් කමක් නැත්තේ ඇත්තේ නෑ. ඒක මගේ වැඩක්ද? ඒක සිද්ධ වෙන දෙයක්. ඒක සිද්ධ වෙන දෙයක්. වේදනාව කියන එක සිද්ධ වෙන දෙයක්. රූපය කියන එක සිද්ධ වෙන දෙයක්. හරි රූපය කියන එක සිද්ධ වෙන දෙයක්. ඊළඟට ඊරිසියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ප්‍රිය බව, අප්‍රිය බව, කෑදර බව, ගිජු බව වගේ දේවල්. සිද්ධ කරන දේවල්ද සිද්ධ වෙන දේවල්ද? සිද්ධ වෙන දේවල්. මගේ මගේ හිතේ ඊර්ෂ්‍යාව හැදෙනවා. පටිච්චසමුප්පන්නයි හේතු ඇතුව හැදෙන්නේ. හේතු ඇතුව හැදෙන්නේ. බලන්න පින්නත් මේ පටිච්චසමුප්පන්න ස්වභාවය ඊළඟ විඥාණය. ඇහත් රූපයත් ගැටුනොත් විඥාණයක චක්කු විඥානයේ හට ගැනීම සිද්ධ වෙනවා. ඒක මං කරන වැඩක්ද? මම කරන වැඩක් නම් ඒක සිද්ධ වෙන දෙයක්ද නැත්නම් සිද්ධ කරන දෙයක්ද? මම කරන වැඩක් නම් මට පුළුවන් වෙන්න ඕනේ නේද කැමැති සද්ද විතරක් අහලා අකමැති සද්ද ඇහෙන්නේ නැතු ඉන්න. මගේ කනනේ මං අහන මේ අත්තන්ගෙන් ඇයි අකමැති රූප බලන්නේ? හොඳ ඒවා බලන්න කියලා මෙහෙම බලනකොට අකමැති ඒවා බලහත්කාරයෙන්ම පේනවා. ඉපදිච්ච දවසේ ඉඳලා මම මේ අත්තන්ගෙන් අහන අපි පුදුම වදයක් විඳිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඇහෙන ඇහෙන ඔක්කොම අහහා ඉන්න වෙනවද නැද්ද? ඇහෙන ඇහෙන ඔක්කොම අහහා ඉන්න වෙලාද නැද්ද? නවත්ත ගන්න පුළුවන්ද? බෑ. දැන් මගේ දිහා බලාගෙන ඉද්දී මම මේ අත්තන්ගෙන් අහනවා හුස්ම දැනීම තිබ්බද තිබ්බෙම නැද්ද? දැන් ඔන්න කිව්වහට පස්සේ හුස්ම දැනෙනවනේ. ඔය දැනී හුස්මෙහි දැනීම තිබ්බෙම නැද්ද? තිබ්බා. තිබ්බා දැනුන්නේ නැහැ. මං අහන්නේ දැනීම. <laughs> හුස්ම තිබ්බා. ඒක වෙන වැඩක්. හුස්ම තිබ්බා. ඒක වෙන වැඩක්. දැනීම කියන එක තිබ්බා දැනුන්නේ නැහැ කියනවනම් දැනීම තිබ්බද දැනුන්නේ නැල්ලු. ඒක කවදාකවත් විය හැකි දෙයක්ද? දැනීම කියන්නේම දැනීමමයි. දැනීම තිබ්බනම් දැනෙන්න ඕනේ. නේද? එහෙනම් දැනීම තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපි මේ ඉන්නවා හුස්මේ දැනීම කියන එක හැදෙන්නෙම නැහැ එතන. පිටක වේදනාව හැදෙන්නෙම නැහැ. හුස්ම ගන්නවා වේදනාව හැදෙන්නේ නැහැ. ඇයි වේදනාව කියන එක හැදෙන්නේ තුනක් එකතු වෙලා මොනවද ඒ තුන? ඇහත්, රූපයත්, විඥානයත්. ඒ තුනේ එකතු ස්පර්ශයයි ස්පර්ශය හේතු වෙලා වේදනාව හට ගන්නවා. එහෙනම් එතෙන් විඥානය යෙදුන්නේ නැත්නම් වේදනාව කියන එක හැදෙන්නේ හැදෙන්නේම නැහැ. හැදෙන්නෙම නැහැ. හැදෙන්නෙම නැහැ. ඒකෝ දැන් බලන්න මොහොතකට මෙහෙම ඉඳලා හිතලා බැලුවොත් මම නම් හිතාගෙන ඉන්නේ උදේ ඉඳන් හැන්ද වෙනකම් මට මේ ශරීරය ඔක්කොම දැනෙනවා කියලා. හරිද? නමුත් ශරීරය ඔක්කොම දැනෙනවා කියලා හිතුවට නෑ විතක දැනෙනවා විතක නෑ තැන් තැන් වලට පයින් දැනීමක් මේ තියෙනවා. ඒතර විඥානය කියන එක කොතන හට ගන්නවද කියලා තීරණයක් මගේ නෑ. කොහොම හට ගන්නව කොතර ප්‍රමාණයකින් හට ගන්නවද කියලා තීරණයක් නෑ. ඒතකොට දැන් මේ ශරීරයේ මගේ වැඩේ මොකද්ද දන්නේ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන ක්‍රියාවලිය අපි පහකට බෙදුවා. මොනවද? රූප පෙරහැර, වේදනා පෙරහැර, සංඥා පෙරහැර, සංකාර පෙරහැර සහ විඥාන පෙරහැර කියලා මම පහකට බෙදුවා දැන්. පෙරහැරවල් පහක් යනවා මේකේ. හරි. මේ පහ පහෙන් මගේ වැඩේ කොහොමද? මං අහන්නේ මං කරන වැඩේ කොහොමද? රූප පෙරහැරට මං දහදන්නේ නෑ. ඒක කවුද? කර්ම චිත්ත ඍතු ආහාර. වේදනා පෙරහැර ස්පර්ශය. නේද? සංඥා සංකාර ආදී සංඥා සංකාර විඥාන ඒවා මං කරනේවා මං කරනව නෙවෙයි ඒක සිද්ධ වෙන දේවල්. දැන් මගේ වැඩේ මොකද්ද? මගේ වැඩේ මොකද්ද මේ ශරීරයත් එක්ක ඉන්න මම? අපි උත්තර නැති වෙනවා නේද? අන්න ඒකින්ද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා භූත විදන්ති භික්කවේ පස්සාති කියලා පටිච්චසම්පාදයේ දේශනා කරන තැන්වල. ඒ කියන්නේ අහනවා මහණෙනි මේ පස්කඳ නැත්තම් මේ පංචස්කන්ධ සිද්ධ වූ දෙයක්ද? ඒ කියන්නේ සිද්ධ කරන දෙයක්ද සිද්ධ වෙන දෙයක්ද කියලා. කරන්නේ කරවන්නේ කරන දෙයක්ද නැත්තම් ඒක වෙන දෙයක්ද? ඒක සිද්ධ සිද්ධ වෙන දෙයක්. එහෙම නේද? අන්න වික්ෂුන් වහන්සේලාත් උත්තර දෙනවා සිද්ධ වෙන දෙයක්. ඒක භූතයක්. ඒක භූතයක් ස්වාමීනි කියලා. ඊට බුදුරජාන් වහන්සේ විමසනවා සැකද? සැකද කියලා විමසනවා ඒක ගැන. එහෙම උත්තර දුන්නාට සැකද? මොකද කියන්නේ? සැක නැහැ. සැක නැහැමද? නෑ සැකයක් නැහැ කියලා අපි කියනවා. නමුත් එදා වික්ෂුන් වහන්සේලා නම් උත්තර දුන්නේ ඔහොම නෙමෙයි. සැකයි. <laughs> විචිකිච්ඡාව ඇත කියලා. පින්නත්නි මේක හරි ලස්සන කාරණාවක්. හරිද? බුදුරජාන් වහන්සේ යමක් වික්ෂුන් වහන්සේලාගේ විමසන්නේ අවබෝධය තියෙනවා නම් සැකයක් උපදින්නේ නැහැ. මොන අවබෝධයද කියලා අපි බලමු පොඩ්ඩක්. මේක මහා තණ්හා සංකේ සූත්‍රයේ තියෙන ආකාරයට මම මේ කියන්නේ කාරණා පහක් විමසන අපූර්ව කාරණා පහක් විමසනවා. මේ භූතයක් යයි විචිකිච්ඡා ඔය සිත්වල උපදිනවද කියලා අහනවා. ඒ කියන්නේ මේ හිත අපිට අයිති එකක් නෙවෙයි. අවබෝධය නැත්තම් විචිකිච්ඡාව උපදිනවා. අවබෝධය ඇත්නම් විචිකිච්ඡාව උපදින්නේ නැහැ. ඉතින් අපිම බලාගන්න ඕනේ අපේ තුල විචිකිච්ඡාව උපදිනවාද මේ වගේ මීට ප්‍රතිවිරුද්ධ අදහස් පහළ වෙනවාද කියලා. දැන් මේක බලාගන්න මම හැමදාම කියන උදාහරණයක් තියෙනවා. මේක ඕනේ ඉතින්. හරි. සිද්ධ වෙන දෙයක් සහ සිද්ධ කරන දෙයක වෙනසක් තියෙනවා. අපිට දැනෙන වෙනසක් තියෙනවා. යමෙක් යමක් සිද්ධ කරනවා නම් අපිට ඒ තැනත් එක්ක තරහ යනවා. තැනත්තත් එක්ක තරහ යනවා. ඉඳලාමත් ඔය කකුල හැපෙන ගල් ගෙඩිත් එක්ක පුටුත් එක්ක එහෙම තරහ ගිහලා නැද්ද? මේ කර්ම කර පුටුව මෙතන තිබ්බා කියලා එහෙම තරහ ගිහලා නැද්ද? එහෙම හදිස්සියෙම තරහ යන ගතියක් තියෙනවා. නේද? නමුත් එහෙම තරහා ගියාට එයා ඒක සතෙක් පුද්ගලයෙක් කියගේ එහෙම අදහසක් තියනවද? නෑ එහෙම නෑ. අන්න එහෙම තියෙනවා එහෙනම්. එහෙම එකකුත් තියෙනවා. හැබැයි කවදාකවත් කොච්චර තරහා ගියාද අර ගල් ගෙඩියත් එක්ක වෛර බැඳගෙන හෙට බලා ගන්නම් අනිද්දා අපිට වෙලාවකට වැස්සත් එක්ක තරහ යන ගතියක් තියෙනවද නැද්ද? මේ මොන කර්මකාර වැස්සක්ද මන් දන්නේ නැහැ. මේක මම එළියට බහිනකොටමයි හැමදාම වහින්නේ. නේද? ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. දවස් ගාණක් එහෙම වෙන වෙලාවකට. හොඳ වැඩක් කරන්න ගන්නකොටමයි වහින්නේ කියලා නම් අපි වැස්සත් එක්ක තරහෙන් කතා කරනවා. නමුත් පරිගැනීමේ අදහසක් එනවද? මම බලා ගන්නම්කෝ පස්සේ කියලා. නෑ ඇයි ඒක මට කවදාකවත් කරන්න බෑ. ඒක සිද්ධ කරපු දෙයක් නෙවෙයි සිද්ධ වුණ දෙයක්. සිද්ධ වුණ දෙයක්. තේරෙනවද? දැන් චූටි තරහකාරය පොඩ්ඩක් මතක් කරගන්න. පොඩ්ඩක් ඒකේවා කිව් එක කෙනෙක් පොඩ්ඩක් මතක් කරගන්න. ඊයේ පෙරේදා. හරි කවදාද දවසක? බෑන් එකක් එහෙම කවුරු හරි මේ ළඟදී. ඒක කරේ කවුද? මගේ තරහකාරයෙක් මට බැනලා ඊයේ පෙරේදා. ඒක කරේ කවුද? ඒ ගැන මම කාට හරි කියන්නේ කොහොමද? අහවලා මට මෙහෙම කිව්වනේ. අහවලා මට මෙහෙම කරානේ කියලා කියන්නේ. නේද? ආන් එතකොට අපි කිව්වොත් එහෙම නෑ නෑ එයා කරේ නෑ ඒක වෙච්ච දෙයක් කියලා. සැකද නැද්ද? වෙච්ච දෙයක් නම් ඉතින් වෙච්ච දෙයත් එක්ක අපිට තරහ යන්න දෙයක් නෑනේ. නේද? නේද? අන්න එහෙම බලා ගන්න ඕනේ. මම ඔකට කියන උදාහරණය ඔක පැහැදිලි කරන්න ලේසිම උදාහරණය තමයි මොකක් හරි උපකරණයක ක්‍රියාකාරීත්වයකට ගිහිල්ලා මහාන මැසිමක් කියන්නකෝ. මහාන මැසිමෙන් මහන්ඩ ගිහිල්ලා අපේ අම්මයිකට ඇඟිල්ල අහු වෙනවා. ඉදිකටට. හොඳටම තුවාල වෙනවා. කවදාක්වත් මැෂින් එකත් එක්ක දීර්ඝ කාලින තරහක් එනවද? මං ආවේ මැෂින් එක අල්ලන්නේ නැහැ. මම බලා ගන්නම්කෝ කියලා. ඇයි එන්නේ නැත්තේ? ඒක මැෂින් එකේ ක්‍රියාකාරීත්වය. ඒක යටින් කකුලෙන් පාගනකොට හරි නැත්නම් මෝටරෙන් කරගෙනකොට හරි කරන්ට් එක දාලා තිබ්බොත් වැඩේ වෙනවා නේද? ඒ වගේ කරන්ට් එකට අදාළ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය. අන්න ඒ වගේ මේක තරහකාරයා බැනලා මගේ හිත විද්දා. හිතට විද්දා. එතකොට ඒක ඒ ඒ එයා තුල සිද්ධ වෙච්ච ක්‍රියාකාරීත්වය. එහෙම වගේ අර මැෂින් එකෙන් අත හිල්ලිච්ච වෙලාව වගේ අර කවුරු හරි අපිට ටිකක් තරහ එක්කෙනෙක් කටකින් යන කියන්නේ. අන්න ඒ මැෂින් එකෙන් අත අතවිද්දා වාගේ මේක සිද්ධ වුණා කියලා. මේක සිද්ධ වුණා කිසිදු සැකයක් නැහැ මට ඒක සිද්ධ වෙච්ච දෙයක් නම් අන්න අර පුද්ගලවාදයෙන් තරහක් යන්න මට විදිහක් නැහැ. පුද්ගලවාදයෙන් තරහක් යන්න විදිහක් නැහැ සැක නැත්තම්. මොකද කියන්නේ? දැන් මොකද කියන්නේ? පටිච්චසම්පාදයට අනුව මේ පස් ස්කන්ධය නැත්නම් පංචස්කන්ධය සිද්ධ වූ දෙයක් පිළිබඳ සැක තියනවද නැද්ද? සිද්ධ වූ දෙයක්ද කියලා සැක තියෙනවා. දැන් එක ෂණ මාත්‍රයකවත් වෙන පුද්ගලයෙක් මේක කළාය, අහවලා මේක කළාය, අහවලා කළේ නෑය, අහවලා කළාය, අහවලා කළේ නැත්නම් අහවලාට තරහ ගිහිල්ලාය, එයා තරහ අරගෙන මට මෙහෙම කීවාය, නැත්නම් අහවලා මට ගොඩක් ආදරේ කියලා ඒක මගේ ආදරයයි, ඒක වෙනස් වෙන්නේ නෑ, ඒක එයා තුල ඉපදුණු ආදරයයි කියලා අන්න එහෙම සිතුවිලි අපි තුල එන්න විදිහක් හරි. එන්න විදිහක් නැහැ. මාත් එකටත් එන්න විදිහක් නැහැ. එතකොට මේ ඕක බලා ගන්න තව ක්‍රමයක් මම කියන්නම්. දේශපාලනය ගැන හිතනකොට මොකද වෙන්නේ? හුඟක් අය කියනවා හැමදෙන්නේ මට අපේ ගෙවල් වල ප්‍රශ්න නැහැ. ඒව නෑ මේ රටේ ලෝකයේ මිනිසුන්ගේ ඒවා බලනකොට ප්‍රවෘත්ති එහෙම බලනකොට මට පුදුම විදිහට තරහ යනවා. මේ මිනිසුන්ගේ වැඩ කියලා තරහ යනවා කියන්නේ. ඒක දැනෙන්න ඕන කොහොමද දන්නවද? ඔන්න ඔන්න ඔන්න එක ෆැක්ටරි එකක් තියෙනවා. මේ ෆැක්ටරියේ ඔරිජිනල් මැෂින් ගෙනත් දාලා තියෙන හොඳ මැෂින් දාලා තියෙන. එතකොට ඔක්කොම හොඳ මැෂින්. ඒකින්ද ඒකේ මොකක් හරි තියෙනවා මේ ප්‍රොඩක්ෂන් ලයින් එකක් තියෙන හුඟක් ඒවා. එකකට එකක් එකකට එකක් සම්බන්ධයි. දැන් එකකට එකක් සම්බන්ධ නම් එක තැනක ගැටලුවක් වුණොත් අනිත් තැනට බාධාවක් වෙනවා. දැන් මේක එහෙම නෑ. මේ කියන ෆැක්ටරිය ඔක්කොම තියෙන හොඳ මැෂින් හින්දා සද්දයක්වත් නෑ. මොකද ඔක්කොම මැෂින් ටික හොඳ හින්දා. ක්‍රියාකාරීත්වය හොඳයි. හරි. තවත් එකක් තියෙනවා පරණ මැෂින් කිසිම අර මේ පොලිටි එකක් නැති කිසිම තත්ත්වයක් නැති කිසිම මේ නිෂ්පාදනයේ හොඳ නැති ඉතින් ඒ වගේ මැෂින් තියෙන තැනක් බාල බඩු තියෙන මේ ෆැක්ටරියක්. දැන් මේක වැඩ කරන්න ගියාම කොහොමද? ඕම් වැඩ කරන එක මැෂින් එකක් ජජ් ජජ් ජජ් ජජ් ගාලා සද්ද ඇහෙන්න පටන් ගන්නවා. <laughs> එක්කෝ ඒක දුවන්නේ නැහැ. ඒක දුවන්නේ නැති හින්දා ඊළඟ එක ඊළඟ එකේ වැඩේ කරගන්නත් බෑ. හරිද? ඒ වගේ හරියට එක්ක කඩා කෑල්ල කඩාගෙන වැටෙනවා. හරිද? ඒ වගේ හොඳ මැෂින් තියා මැෂින් තියෙන තැන්වල හොඳට වැඩේ වෙනවා. හරිද? <laughs> ඒගොල්ලෝ සමහර රටවල් වල තියෙන්නේ හොඳ මැෂින්. හොඳ මැෂින් හින්දා ඒ సంతානවල උපදින්නේ සාරධර්ම. නැත්නම් හොඳ නීතියක් තියෙනවා. හරි. ඒ නීතිය හින්දා ඒවා ඊටාම සාමකාමීව හොඳට ಗುಣගරුක සිතුවිලි සහිත ඒ ඒ රටවල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙහි ප්‍රවෘත්ති බලනකොට දැනෙන්න ඕන මොකද්ද? මෙහි තියෙන මැෂින් මේ දින මැදින් සමාගම් වල ජජ් ජජ් ගාලා සද්ද හැම වෙලෙම සද්ද ඉවරක් නැති සද්ද සමහර මැසින් වල. ගෙදරක් තියෙන සමහර මැසින් එහෙම නේද? සද්ද කියන්නේ ඉවරක් නැති සද්දේ. රට ගැන වැතගෙන යනවා ගෙදර මැෂින් ටික ගන්නකො ඒක කොහමද ඉතින් අන්න එන්නේ එහෙම දැනෙන්න ඕනේ මේ රටේ නැත්තම් මේ ගමේ මේ නිවසේ පටිච්ච සමුප්පන්නව උපදින්නා වූ සිතුවිලි හට ගන්න තැන් කීපයක් තියෙනවා හරිද ඒවා ඒ අයට අදාළ ඒවා නෙවෙයි කියන එකයි තැන් කීපයක් තියෙනවා කියලා කිව්වේ. හරියට තැන් තැන් වල කඳු කරේ තැන් තැන් වල මතුවෙන උල්පත් වගේ ඒවා. ඒ ඒ උල්පත් මතුවෙන ජල පෝෂක ප්‍රදේශයේ ඒ උල්පතට පෝෂණය වෙන ප්‍රමාණය හැටියට තමයි මතුවෙන්නේ. සමහර උල්පත් වල පිරිසුදු නෑ ජලය. සමහර ඒවා හරිය පිරිසුදුයි. සමහර ඒවාට මඩ එකතු වෙලා. සමහර ඒවා විස බීජ තියෙන තැන් වලින් මතුවෙන්න පටන් ගන්නවා එක එක. හරි. ඒ වගේ මේ අපි කාටවත් අපේ පින්වත්නි අදාළ නැති අපි කාටවත් අදාළ නැති ක්‍රියාවලියක් මේ තැන් තැන් වල තියෙනවා. හරිද? අන්න ඒක ඒ හැටියෙන් දැනෙන්න ඕනේ අපිට. මේ අපි කාටවත් අදාළ නැති ක්‍රියාවලියක්. ගෙදර කෙනෙක් මට බයිනවා. මම ගෙදර කෙනා මට බයිනකොට ගෙදර එක්කෙනේ මං කියනවා බලන්න අහවලා මට බයිනවා. අහවලා මට බයිනවා. එහෙනම් ඒ බැනුවේ මැවුම් කරු කවුද? එයා. නේද? එයා තමයි මවලා තියෙන බැනුව. කොච්චර ලොකු නම්බුවද දුන්නේ බලන්න එයා. මං කියනවා එයා තරහෙන් බැන්නා මට. එහෙනම් ඒ තරහම මවලා තියෙන්නේ එයා. එයා තමයි ඒක කරලා තියෙන්නේ. එයා තමයි මේක කරේ අපි කියනවා එයා තමයි මේක කරේ එයා තමයි මේක කරේ කියන්නේ එහෙනම් ඒ වැඩේ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ මැවුම්කාරයෙක් ඉන්නවන්න හරි. හරියට පුළුවන් තරහ මවන්න. නෑ එහෙම එකක් නෙවෙයි. ඒක මැවුන එකක්. ඒක හැදුන එකක්. ඒකේ අයිතියක් යාට ඇත්තෙම ඒකේ අයිතියක් යාට ඇත්තෙම නෑ. හරිද? අන්න ඒ ටික තේරුම් ගත යුතුවම තියෙනවා. හරි. එහෙනම් මේක අහෝසි වෙන්න ඕනේ. පටිච්චසමුපාදයේත් එක්ක මේ පෙරහැරවල් පහ, මේ peeli පහ අපිට අදාළ නැතුව ගලාගෙන යන peeli පහ. ඒක වචනෙන් නම් නෙවෙයි. හරි. එතකොට හිතේ උපදින්නා වූ මනාපය අමනාපය. ඇහැට රූපයක් දැකලා මනාපයක් අමනාපයක් උපදිනවා. අපි කියන එක අයින් කරලා දාන්න කියලා. අයින් කරලා දාන්න කියලා කියපු ගමන් මොකද වෙන්නේ? අයින් කරලා දාන්නේ හැදෙනවා. හරි අයින් කරලා දාන කෙනෙක් හැදෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා කියනවා එහෙමයි. එහෙම කියන්න නැත්නම් ඉතින් කියන්න ක්‍රමයක් නෑ. නමුත් ඇත්ත කතාව මොකද්ද? අයින් කෙරෙන විදිහට තමන්ගේ సంతානය සකස් වෙන්න ඕනේ. අයින් කෙරෙන විදිහට තමන්ගේ సంతානය සකස් වෙන්න ඕනේ. ආන් එහෙම සකස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් සැකයක් නූපදීම මේක අපිට දැනෙන්න ඕනේ හැම නිමේෂයකම. ඒක නෑ වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියන්නේ මේ තව කෙනෙක් මේක කරා කියලා අදහසක් එන්නව බෑ. එච්චරයි කියන්නේ. පටිසම්පාදයේ යමෙකුට අවබෝධ නම් අහවලා කරා කියලා මාත්‍රි අදහසක් එන්න බෑ. පුද්ගලවාදයෙන් එන්න බෑ. හරිද? දැනෙන්න මොනේක ඉපදුනා. එතන ඉපදුනා. දැන් නිගණ්ඨනාත පුත්‍ර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පහත් ධර්ම උපදින තැන. තැනක් කියන්නේ කෙනෙක් කියන්නේ. නිගණ්ඨනාත පුත්‍ර කියන පුද්ගලයෙක් වශයෙන් පහත් කියලා කියන්නේ නමුත් පහත් ධර්මතා උපදින කෙනෙක් කියලා. එතකොට මේ ධර්මතා උපදිනවා. පහත් ධර්මතා හට ගන්නවා එතන. හරියට ගස් වගේ. මේ අනිත් ළඟ ඉන්න අය මං ඉස්සෙල්ලා කිව්වා මැෂින් වගේ කියලා දැන් කියනවා ගස් වගේ කියලා. බලාගෙන ඉන්නකොට නිදි කුඹ ගස් බලනකොට ඇකිලෙන හැටි. පණ තියනවා වගේ හරියට නිකන් කිට්ටුවේ. නේද? හරියට නිකන් විඥානයක් එතන තියෙනවා වගේ. එතකොට එක එක එක එක ඒවා බලන්නකෝ ඒ රටාව ඒ නීතියට ක්‍රියාත්මක වෙන හැටි එකම කාලේ තමයි ලංකාවේ හැමතැනම අඹ හැදෙන්නේ. හරියට පණිවිඩය වගේ කවුද දන්නේ. සමහර ප්‍රදේශවල වැවෙන ගස්වල මල් හැදෙන ලොකු ගස් තියෙනවා. ඒ වගේ කිලෝමීටර් 10ක 15ක එහයින් මම බලලා තියෙනවා. ඔන්න අද මේ ගහේ මල් පිපිලා තව කිලෝමීටර් 10කින් මේ જાති ගහක් තියෙනවා නම් එදා රෑම තමයි අර ගහෙත් මල් පිපිලා තියෙන්නේ. හරි? ඒ වගේ මේ නීති පද්ධතියකට යටත් හේතු සහගත මේ වුණොත් මේ වෙනවා මේ වුණොත් මේ වෙනවා කියන හේතු සහගතව හටගන්නා ඵලයක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. හරිද? මේක ගැන සැකද කියලා බුදුරජාන් වහන්සේ අහපුවාම විසුණු වහන්සේලා දේශනා කරනවා සැකයි කියලා. ඊට පස්සේ අහනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ භූතයයි සම්්‍යක් ප්‍රඥාවෙන් දකින්නෙකුට සැක උපදිනවාද කියලා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. පළවෙනි එක සැකද? පළවෙනි එක භූත විදන්ති බික්කවේ පස්සාති. හරිද? ඒ වගේම ඒක ඒක භූතයක් විතරක් නෙවෙයි ඒක ආහාරයෙන් හින්දා හැදෙන දෙයක්ද කියලාත් අහනවා. ආහාර නිරෝධුනොත් නිරෝධ වෙන දෙයක්ද කියලාත් අහනවා. ඒ කියන්නේ පටිසම්පාදය ගැන මේ අහන්නේ. යමක් ඇති කල්හි හට ගන්නවා, ඒක නැති කල්හි නැහැ. හරිද? එතකොට මේවා ගැන සැකද කියලා අහපුවාම සැකයි කියලා දේශනා කරවහන සම්්‍යක් ප්‍රඥාවෙන් දැක්ක කල්හි සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක කෙනෙකුට සැකයක් උපදිනවද කියලා අහනවා. ඔන්න ඔය දැකීම කියන එක පින්වත්නි සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ මොකද්ද? කියන එක ගැන තමයි අපි අමාරුවෙන් නමුත් හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය වෙන්නම ඕනද ධර්මය අවබෝධ වෙන්න? ඔව්. ඇයි? ඇයි ආ යම් දෙයක් දැක්කම අපි හිතමුකෝ මොනවා හරි දෙයක් දකිනකොට දැන් දැන් අපි ගමු මේ විද්‍යාගාර ළමයින්ගේ ගුරුවරු කොහොමද කරන්නේ වැඩේ? ඉස්සෙල්ලා පන්තියට වෙලා මූලධර්ම ටික උගන්වනවා, තියරි ටික උගන්වනවා. ඒකලගෙන හෙට ලැබ් දවස. මොකද කරන්නේ රුගන්නපේව ගිහිල්ලා අත්හදා බලනවා. යම්කිසි මූලද්‍රව්‍ය දෙකක් එකට දාපුවාම අහවල් පාට හැදෙනවා කියලා උගන්වලා තියෙන්නේ. හරි? මේ යම්කිසි සංයෝජන දෙකක් එකට දාපුවාම අහවල් පාටක් හැදිලා දුම දානවා කියලා ඔන්න ළමයින්ට උගන්වලා තියෙනවා. දැන් ළමයින්ගෙන් අහනවා මම දැන් උගන්වනවා කටේට ඕක. සැකද? ඔන්න හොඳ ප්‍රවේශයකට එන්න පුළුවන් අපිට. ළමයින්ගෙන් අහන සැකද කියලා. ළමයි මොනවා කියන්නේ? ගුරුවරයාට තියෙන විශ්වාසයේ හින්දා යම් අදහසකින් සැකයක් අඩුයි නමුත් අපිට සැකයි. සැක උපදිනවා අපේ හිතවල. ගුරුවරයාට කියනවා ළමයි ඔබතුමා කියන හින්දා අපිට පොඩ්ඩක් විශ්වාසයට අපිට සැකේ අඩුයි. නමුත් සැක උපදින වෙලාවල් තියෙනවා වැරදුනා දන්නෙත් නැහැ, එළියද්දි වැරදුනා දන්නෙත් නැහැ. නේද? එහෙම සැක උපදිනවා. එහෙනම් දැන් ගුරුවරයා කියනවා විද්‍යාගාරයට ගිහිල්ලා නේද? මේ දෙක එකට කරලා ඇහෙන් දැක්කොත් සැකද කියලා අහනවා. එතකොට කියනවා නෑ අපි ඔක දැක්කොත් නම් අපිට සැක උපදින්නේ නෑ කියලා. ඊට පස්සේ විද්‍යාගාරයට යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? වැඩේ කරලා පෙන්නනවා. කරලා අහනවා දැන් සැකද? දැන් මොකද කියන්නේ? දැන් සැකයක් නෑ කියලා. ක්‍රියාවලිය දැක්කා. ඒක ඇහෙන් දකින ක්‍රියාවලිය. දකින්න ඉස්සෙල්ලා මූල ධර්මය තියරි එක ඉගෙන ගන්න ඕනේ. නේද? මේක වුණාම මේක වෙනවා කියලා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව අරක දකින්න ගියොත් අපි හිතමු දැන් මේ අහවල් සංයෝගය මේන්න මේ දෙක එකතු වුණාමයි මේක හැදෙන්නේ කියලා දන්නේ නැතුව කවුරු හරි කෙනෙක් ගිහලා දාලා බලනවා. දන්නේ නැතුව දාලා බලපුවම එයා දාපු දේ දන්නේ නැහැ, වෙච්ච දේ දන්නේ නැහැ. සමහරට වෙන දෙයක් කියන්නත් පුළුවන්. එහෙනම් මූල ධර්මය දැනගෙන ඉන්න ඕනේ. හරිද? අර විද්‍යාගාරයේ දී සිද්ධ කරපු පරීක්ෂණය දකින්න භාවිතා කරේ අපේ ඉන්ද්‍රියක්. ඒ තමයි ඇහැ. ඇහෙන් මං හරියටම ස්පර්ශ කළා මෙන්න මේ පාට හැදුනා මේ මේ පාට හැදුනා කියලා තේරුණා. ඊට පස්සේ මට ආයතරයක් මං කළ බලුවා ආයෙත් තේරුණා. මේවා අඩු කරපුවාම පාට අඩු වෙනවා මේවා වැඩි කරපුවාම පාට වැඩි වෙනවා කියලා හොඳට තේරුම් ගත්තා කොහෙන්ද? ඇහෙන්. මෙතනත් තියෙන ඒ වගේ සංයෝග වෙන දේවල් වගේ. අපේ මේ මොකේද අර පෙරහැරවල් පහේ නේද? ඒක තියෙනවා සංයෝග වෙන දේවල් වගේ. ඒවා දකින්න භාවිතා කරන්න ඕන මොකද්ද? ඇහැද? කනද? ඉතින් තියෙන්නේ පහ හයයිනේ. හයම බලමු ලයිස්තු අරගෙන. ඒක ඇහෙන් දකින්න පුළුවන්ද බෑ. කනෙන් අහන්න පුළුවන්ද බෑ. නාහෙන් කොහොමද බෑ. දිවෙන් කොහොමද බෑ. ශරීරයෙන්ුත් බෑ. එහෙනම් ඒකට පාවිච්චි කරන ඉන්ද්‍රිය මනස. එහෙනම් අපේ මනස භාවිතා කර ඍජුවම මේ peeli පහ ස්පර්ශ කරන්න ඕන මනසින්. ඒ කියන්නේ ඒක මනසෙන් අත්දකින්න ඕන කියන එකයි. මනසෙන් අත්දකින්න ඕන මේන වෙන හැටි. මෙන්න වෙන හැටි කියලා අත්දකින්න ඕනේ මනසෙන්. ඒකට ඉතින් මම හැමදාම අහන්නේ කාය අහන්න. උනන්දු කරවන්න බෑ මේ වැඩේ. සැක හැරෙන්න නම් මේ ක්‍රියාවලිය අපේ පින්නන්නේ අපි අත්දකින්න ඕනේ. අපි මේ ක්‍රියාවලිය අත්දකින්නේ නැහැ. මම මේ අත්තන්ගෙන් මෙහෙම අහනවා. කාමච්ඡන්දයක් උපදිනකොට නැත්නම් තරහක් උපදිනකොට මේ මේ තරහා ආවෝ මේක අඩු කරගන්නේ මෙහෙමයි මේක මේක ආවේ මේකටයි මේක අඩු කරගන්නේ මෙහෙමයි මේක මෙහෙම කරොත් වැඩි වෙනවා කියලා අදහසක් එහෙම එනවද දන්නේ ඒක දැනෙන්න ඕනේ ඒක තේරෙන්න ඕනේ ඇතුළෙන්ම තේරෙන්න ඕනේ ගැඹුරෙන්ම තේරෙන්න ඕනේ Tamanට ඒක තේරෙන්න නම් ඒක අත්දකින්න ඕනේ අත්දැක කෙනාට ඒක තේරෙන්නේ ඒක අත්දකින්න නම් අත්දකින්න පුළුවන් මනසක් තියෙන්න ඕනේ හරිද ආන්ගේ කාමච්ඡන්දය කාමච්ඡන්දය කියලා දැනගෙන මේ సంతානයේ දැන් මෙන්න කාමච්ඡන්දය උපදිනු කියලා දැනගෙන හරිද මේ කාමච්ඡන්දයට හේතුව දැනගෙන මේකේ නැති කිරීම දැනගෙන එතකොට ඊට පස්සේ කාමච්ඡන්දේ නූපදිනකොට උපදින්නේ නැහැ කියලා දැනගෙන ප්‍රහාණය වෙච්ච කාමච්ඡන්දේ යලි කවදාකවත් උපදින්නේ නැහැ කියලා දැනගන්න ඕනේ කියලා දේශනාවේ තියෙනවා එහෙනම් තමන්ගේ මේ සිද්ධිය මේ පෙරහැරත් එක්ක තමන් මානසිකාරය යොදා ගන්න ඕනේ. එක දිගට පෙරහැර අත්දකින්න තමන්ගේ సంతානේ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි පින්නත්. මේක කරන්න පුළුවන් දෙයක්. මේකට ඕන මූලික පුහුණු කරගන්න ඕන එකක් තියෙනවා. උපකරණය. මොකක්ද උපකරණය? ආයෙ මතක් කරන්න. මනස තමන්ගේ. ඒක පුහුණු කරන වැඩ පිළිවෙල අපි කරන්නේ නැහැ ජීවිතේ. හරිද? ඊයේ මම අපි නිකන් කෙටියෙන් කතා කරා මේ පුහුණු වැඩපිළිවෙල කියන එක ගැන අපි මුල ඉඳන්ම දිගටම මේ දේශනා මාලාවේ මම කිව්වා සීලය නේද නිකන් සීලය නෙවෙයි ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිත්‍ය සීලය ආදී බොහෝ සීලයන් ඒ හැම එකක්ම පාවිච්චි කරන්න වෙනවා කියලා. මොකද විශේෂයෙන් ඉන්ද්‍රිය සංවර සීලය වගේ සීලයක් අපිට හරීම හැම නිමේෂයකම සිහිය උපද්දවා ගන්න. ඉතින් බැරි බැරි බැරිකම් තියාගෙන. අර මේ ලැබිලා තියෙන දුක්ඛන්ද නිවන්න මට වෙන ක්‍රමයක් නැහැ. මම මේක අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ කියලා කෑවා කන්න හිතෙනකොට මොකද කරන්න ඕන? මම දැන් බත් කිලෝ කීයක් කාලා තියෙනවද කියලා කල්පනා කරන්න. එතකොට හරි වැඩේ. ඇත්තට බත් කිලෝ කීයක් විතර කාලා තියෙනවද දන්නේ නැහැ. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ බත් කන්නනේ. උදේත් බත්, දවල්ෙත් බත්, රාත්‍රිත් බත්, බත් බත් බත් බත්. ඒ වගේ මේ ಜಾති කොච්චරනම් මේකේ මං කාලා තියෙනවද කියලා අපි දැඩි අදිස්ථානයකට එන්න ඕනේ. මට කරන්න ඕන වැඩක් තියෙනවා. මට මේ ලැබිච්ච ජීවිතේ කරන්න ඕන වැඩක් තියෙනවා. මොකක්ද? වැරදීම නිවැරදි කරගන්න ඕනේ. මට මේ පෙරහැරවල් පහ අත්දකින්න ඕනේ. අත්දැක්කහම කියන සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කා කියලා. ප්‍රඥාවෙන් දැක්කා මෙන්න මේක, මෙන්න හේතුව, මෙන්න නැති කිරීම, මෙන්න නැති කිරීමේ ක්‍රමය කියලා හතර දකින්න ඕනේ අපේ තුලින්. අපේ මේ පෙරහැරවල් පහේ. ඒක මනස ඒක එකාකාරී කරගෙන ඒක තුලින් මේක දැක්කොත් අන්න විද්‍යාගාරයට ගිහිලා නිරීක්ෂණය කළා වාගේ. නිරීක්ෂණය කළා අර පරීක්ෂණය නේද? පරීක්ෂණය, නිරීක්ෂණය මොනවද? පාසල් යන කාලේ වචන දැන් මතක නැතුව පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියලා. අර නිගමනය වගේම තමන්ගේ අතුලාන්තයෙන් නිගමනයක් එනවා. මෙන්න මේකයි මෙහෙම වෙන්නේ කියලා. මේකට තමයි පංච සීලය. මේකට තමයි අට සීලය. මේකට තමයි දස සීලය. මේකට තමයි සමාධිය. හරිද? මේකට තමයි ඉන්ද්‍රිය සංවරය. ඒවා අහ කියන දේවල් නෙවෙයි. මේ වැරදීමක් හින්දා මේ ධාරාව අපි වෙනත් පැත්තකට හරවගෙන තියෙනවා. ඒකද හැමෝම කල්පනා කරගන්න ඕනේ. මගේ ජීවිතයේදී මට මේක අවබෝධ කරගන්න පුළුවන්. කාවත් නේ මාවත්. මාව සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තොත් හැම එකක්ම අහෝසියලා යනවා. ලෝකෙම ඉන්නේ මැෂින් වගේ එතකොට. අදාළ නැති ඒවා වගේ. මට අදාළ නැහැ ඒවා. මට මාවවත් අදාළ නැතිකොට මට කොහොමද අනිත් අය අදාළ වෙන්නේ? නේද? අනිත් අයටත් එයාලවත් අදාළ නැහැ. එතකොට ඔයක ලෙහෙනවා. ලෙහුණාට පස්සේ ජීවිතේ හරි පහසුයි. ඔය උස්සන් ඉන්න බර මොකුත් නැහැ. මේක මහා කරුමේ මේ අනුන්ගෙන් නැති බරක් උස්සන් ඉන්නේ. හරිද? අහවලා කරා අහවලා කරා කියලා අයියෝ අපරාධේ. හෙට කතා කරමු මේක ඉදිරියට ටික. නේද? ඈ ඒ මොකද්ද මේකේ මේකේ තියෙන නීරස භාවය මොකද්ද? අර වගේ තත්යකටපත් වුනහම තියෙන රසය මොකද්ද කියලා. එහෙම දැනගෙන ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම කෙනෙක්ම. මේ කර්මස්ථානෙන් මේ කර්මයෙන් අයින් වෙන්න. නැත්නම් තමනුත් ධර්මය අවබෝධ කරගෙන අන් අයට ධර්මය අවබෝධ කරලා දෙන්න ඕනේ කියලා. ඊටාම යහපත් චේතනාවෙන් කටයුතු කරපු මේ පින්වත් අය හැමදෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානමේ පුණ්‍ය කර්මය මේ හැමදෙනාටම උතුම් නිවන් අවබෝධය සඳහාම වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති